ඉතින් ඒ නිසයි බුදු කෙනෙක් එහෙම කියන්නේ. උඹට තේරෙන්නේ නැහැ. සිල්වන්ත වුණාට ඒ සිල්වන්ත කෙනාගේ සීලේ වැඩෙන බව තේරෙන්නේ නැහැ. පිපුණු මලේරුව එමල දනීදෝ. මලකිදුවේ උඹ හැඩරුව බලන් එපා. මේ සීල විභූෂණ කරන්න යන්න එපා. කියා බාන්න යන්න එපා. හැබැයි දවසින් දවස දවසින් දවස පරිතද කරගනින්. මේ සීලේ වඩපං. ඉතින් එතකොට පොළවේ ඉන්න වැල්ගඩ බිල්ලොත් වඳිනවා, අහසින දෙයියොත් වඳිනවා. මොකද මේගොල්ලන්ට කරන්න බෑ ඔය වැඩි. අපිට විතර කරන්න බෑ. අපිට කඩන්නත් බෑ. ඒ නිසා දෙයියොත් මනුස්ස ලෝකෙට එන්න බලනවා. අපිට ඕන විදිහට සීලයට රැගෙන ඒ දිව්‍ය ලෝකේ කතා කරන්න යන්න බෑ. ඒක අපායට වැඩි පොඩ්ඩක් සවුත්තුයි. එතන තියෙන ඔක්කොම නිකන් නිකන් සංభాෂණයක් වාගේ කාලා නටලා ඉන්න තැනක්. මනුස්ස ලෝකේ එහෙම නැහෙනේ කරන කරන එක යාට පේනවා. හැබැයි පේන්නේ මේ විදිහට භාවනා කළා මේ බණ අහලා Taman දිහා සීල කණ්ණාඩියෙන් බලන කෙනාට විතරයි. ඒකට හැබැයි ලකුණු කීපයක් තියෙනවා. මය තුළ එහෙම වැඩෙනවද නැද්ද කියන්නේ සීලය හැදෙනවා නම් තමාහිතෝ භික්කවේ සීල ශික්ෂාවෙන් නැත්තම් ධාර්මික සීලයක් තියෙනවා නම් නිතර සමාධියට යන්න ලේසි ගතියක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ Tamanගේ ජීවිතෙන් සපේලා කියනවා. අපේ හිත අන්දමන්ද වෙන ගතිය සිල්වන්ත වෙන්න වෙන්න වෙන්න වෙන්න අඩු වෙන්න පටන් ගන්න. නැති වෙන්නේ නැහැ. අන්දමන්දම තමයි හිත. නමුත් කුසලයේ කුසලයේසු කුසලයේසු සීලේසු කුසල සීලේ සීලේ කුසලතාව වැඩි වෙනකොට අපිට තමන්ගේ හිත වාඩි වෙලා නොබ වේලාවකින් සමාධිගත වෙනවා. එහෙම නැත්නම් සක්මන අල්ලලා යනවා. දෙක සිල්වතුන්ට ඇදලා දානවා. තවත් ඒ රටේ ස්වභාවයේ ගමේ ඉන්න සිල්වතුන්ට සම්බන්ධ වෙනවා. අනිතික ඕපනායික ගතියක් පෙන්නනවා. උපනායනය කරනවා සිල්වතාව මේ සීලේ විතරක් හරියන්නේ නැහැ පුතේ වැඩේට. ඔබ දැන් සමාධිමත් වෙන්න ඕන. ඒ ඕපනායික කියලා ධර්ම ගුණයක් තියෙනවානේ. ඕපනායික ගුණය තමයි වඩ වඩා සීලේ වැඩි කරමින් ඒ සීලේ ප්‍රයෝජනය තමයි සමාධිය. සීලවතෝ පන භික්ඛවේ න චේතනාකරණියෝ සමාහිතෝ මේ චිත්තම් භවිෂති इति. මහණේ සිල්වතෙකුට අනේ මගේ හිත සමාධි වේවා කියලා චේතනා කරන්න ඕනේ නැහැ. ධම්මතායේ සාවික්ක වේ සීලවන්තස්ස සමාධී. මම මෙහෙම සීලවන්තයි කියලා හිතනකොටම සමාධිය එනවා. ඒක ධර්මතාවයක්. ආය පතන්න ඕනේ නෑ මං සිල්වන්ත වුණා අනේ මට දැන් සමාධියත් කිනල්ලා දෙන්න කියලා නෑ එහෙම කන්නේ. ඒව ඔක්කොම ධර්මතා. ඒවට කියන්නේ ධර්ම પરම්පරා. ඉතින් නිසා තමයි සිල්වන්ත වෙනකොට තමයි තේරෙන ඕනේ රාජ සභාවකට, ඕනේ සංඝ සභාවකට, ඕනේ ප්‍රඥාවන්තින් සභාවකට, ඕනේ දේව සභාවකට, ඕනේ බ්‍රහ්ම සභාවකට බය නැතුව යන්න පුළුවන්. කකුල් දෙක වෙවුලන්නේ නැහැ. වෙවුලන්න දෙයක් නැහැ මොකද එක එක ළඟව සිල් නැහෙනේ. ආනේ ඒ බව දන්නවනම් Taman දැනගන්න ඕනේ ආවුනේය පාවුනේය දක්ෂිනේය අංජලි කරණීය ආදී ඒ සංඝ ගුණ රැඳිලා තියෙන්නේ පළවෙනි වශයෙන්ම මේ සීලවා හෝති. ඉති බුදුරජාණන් වහන්සේ ශික්ෂාව නැත්තම් නිවන් මාර්ගයේ පටන් අරගන්නේ සීල සමාධි ප්‍රඥා. ගිහියන්ගේ පින් පටන් අරගන්නේ දාන සීල භාවනාවයි. ගිය සාමාන්‍ය දාන සීල භාවනා කියලා තමයි ඒ යාගේ පින් ක්‍රම තුනක් තියෙනවා. භික්ෂුවගේ නැත්නම් මේ භාවනා කරන අයගේ දාන කතා නැහැ. යාර දෙන්නේ සීල සමාධි ප්‍රඥා. ඉතින් හුඟ දෙනෙක් පැවිදි වෙලා ඉවර වෙලා එහෙම නැත්නම් මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා දාන කතා කතා කරනවා. අදාළ නැහැ. අපි මේ දානේ කන පැත්තේ ඉන්නේ දාන දෙන පැත්තේ නෙමෙයි. පොඩ්ඩක් ඒක පියාදිලි කරගන්න. දින දෙකක් කාලා සිල් නැකපන්. මේ ඇවිල්ල වල අපරාධ gederi හිටන බුද්ධ පූජාව තියාගෙන තිබා මේ බුද්ධ පූජාව තියාගන්න විදියකුත් නැහැ. gederi හිටන හඳු කුටියක් පත්තු කරන තිබුණා දැන් හඳු කූරු පත්තු කරන වෙලාවකුත් නැහැ. මේ gederi හිටන මල් කඩලා පූජා කරනවා කියලා මේ මෙතන ඉඳගෙන මේ ඉහළ සීලයකට ඇවිල්ලා අර gedera ගිහිල්ලා බුද්ධ පූජාව තියාගන්න බැරි වෙච්ච එක ගැන හරියට කනගාටු වෙනවා. චෝදනා කරනවා මේක බුද්ධ ඝන්තනක් නෙවෙයිද අයියා අපිට වෙනදා ඉන්නවගෙට වන්දනාව කරගන්න දෙන්නේ නැද්ද? ඥාතියින්ට පිම්පමුණන්න දෙන්නේ නැද්ද? নাනා ප්‍රකාර දේවල්. ඉතින් අපිට ඇහුනේ නෑ වාගේ, දැනුනේ නෑ වාගේ කියනවා මෙන්න කමටහන් දීලා තියෙනවා මේ පැයි මේක කරපන්. එතකොට ඔබට ඕන දේ වෙයි. මේගොල්ල කරන්නේ මේ භාවනා මධ්‍යස්ථානටත් ඇවිල්ලා දාන කතා කර කර ඉන්නවා. භික්ෂූන්ගේ දාණය ගැන නැත්නම් මේ මෑණිවරුන්ගේ දාණය ගැන සංස්කෘත ශ්ලෝක කාර්යය කියන්නේ දා මේ භික්ෂුවක් වුණාට පස්සේ දන් දෙන එකේ එළුවන්ගේ රණ්ඩුවක් වගේ කියලා. එළුව පස්ස උඩ තාගෙන දූවගෙන ඇවිල්ලා අඟට අඟ තියලා පත්තේ පැත්තට යනවා. එන්නේ මරන්නම් කන්‍යම් කොටන්‍යම් කියලා වගේ අනික් එළුවට. නෑ බොරුව කරලා යනවා. මේ නිසා භික්ෂුවකට දාන කතා නෑ. අද තියෙන විහිළු වැඩ නිස්සාරණවනේ විතරමයි මුළු ලෝකෙම කටින් පිංකමක් කරන්නේ එකම තැන. ඒ දවසවත් අපි නාස්ති කරන්නේ එදාටත් අපි පුරුදු විදිහට භාවනා කරනවා. හැබැයි කාටවත් කවුරක්වත් මේ තාක්කල් ඒකට බැනලා නැහැ මේ වෙනකම්. අනිත් තැන් වල අමුඩ ගහගෙන ලෑස්ති වෙන්නේ කටින පිංකම් වලට අලියෝ හැරගෙන පෙරහැර අරගෙන කෑකොස්සන් ගහ ගහ රාත්‍රී ඇවිදිනවා භික්ෂුන් වහන්සේම අනවුන්ස් කරන මේ මේමයි මේ මේමයි අපගේ කටින පෙරහැර මේ අවස්ථාවේදී සෙනට් මන්දිරයේ ඉදිරියෙන් ගමන් කරන උජාරු ලීලාවෙන් මෙන්න මේ පන්තල ඉස්සරහින් යනවා මෙන්න බෝගහින් ඉස්සරහන බුදුරජාන්ස කිව්වක ආහතෙන් වැටිච්ච සිවුරක් වගේ වෙන්න අරපාන් ඕම සැලසුම් කළ සිවුරු ගන්න එක කටින්නේ නෙවෙයි නෝකර හිටපුවා මොකක්වත් නැහැ බෝ කියන්න යන්න හොඳ නැහැ නේ ඔය කියන්නේ ගැමිට නරක වෙනවනේ ඕගොල්ලොත් බලාගෙන ඇති නේ කටන පිංකම් එහෙම කරන්නේ මෙතන ඉන්න කටින් 100ට 150ක් කරනවා <laughs> ඒක ෂුවර් හැබැයි මෙහෙට එන්න එපා මේ මොකක්වත් අවශ්‍යතාවයක් නැහැ. Tamange සීලයේ සඳහා වෙනකොට දාන කතා නැහැ. දාන කතා කියන්නේ කවුරුරි කන්න දෙයි. කාලා ඔබ සීල් රකපන්. ඉතින් එතකොට තමයි අපි භික්ෂු කියන නාමයට වැටෙන්නේ. ඉතින් කොච්චර කැමැතිද බලන්න දන් දෙන්න. දන් ඛණ්ඩ වැඩියට වැඩි දන් ඛණ්ඩ කියන බයයි. කැමැති නැහැ. දන් දෙන්න නම් බුදු අම්මේ බස් එක යන පාට බහින්න බලන්න අපි කතරගම යනවා අපි සුවන්වැලි සෑයට යනවා කියලා බස් එක පිරෙන්න ඉඳී. හැබැයි කවුරු හරි කියන්නේ අපි යනවා නිස්සරණේ දවසත් අසිල් රකින්න කියලා. බෑ අප්පා දුවට බබෙක් කම්මෙන් ඉන්නානේ. <laughs> මහත්තයා ඇවිල්ලා නැහැ රට ඉඳලා. මට කොන්දේ අමාරුනේ. අනේ සකල සිරින් පිරිසි ලංකාවට ගිය කාල. මේක කොච්චර කිව්වත් කතාව නම් කතාවම තමයි. වෙන්නේ නම් අරකම තමයි. ඉතින් නමුත් මතක තියාගන්න මේ බුද්ධ ඥානන්තය කියන්නේ මේ ආජානීය වෙන්න ඕනේ නම් එහෙම නැත්නම් ආවුණීය පහුණීය දක්ෂිනීය වෙන්න ඕනේ නම් බුදුහාමුදුර කරලා පෙන්වන එකක් නැතිනේ. ඒ නිසා සීලවා හෝති. ඒ ඒ භික්ෂුවගේ තියෙන පාතිමොක්ක සංවර සංගුතා විහෙරත. අපි අෂ්ට කර්ම වාක්‍ය කියලා උපසම්පදා වෙච්ච භික්ෂුවක් භික්ෂුණියක් නම් එයාට ප්‍රාතිමෝක්ෂය කියලා 227ක් ශික්ෂාපද තියෙනවා. එයා එකක් ගන්න දැනගන්න ඕනේ. ශික්ෂාපදේ දන්නේ නැත්නම් හරක් ගාලක් රකින්න කෙනෙක් වගේ ඉන්නවා කී දෙනෙක් හරක් ඉන්නවද කියලා දන්නේ නැතුව වගේ. උගෙන් කවදාකවත් හරක් රකෙන්නේ නැහැ. ඒෂා කියනවා Taman රකින්න ශික්ෂාපද දැනගන්න නිසා මේ ඇත්තෝ මේ දවස්වල අට සිල් ලකිනවනේ එකක් පිළිබඳව හරි දන්නේ නැතිවමක් තියෙනවා නම් මං කියන්නේ 100 100ක් දැනගන්න නෙමෙයි. හොඳට සුද්ධ කරලා දැනගන්න මේ බයට සිල්පද රකින්න එපා. ඒක මේ මේ නීති පැනවිල්ලක් නෙවෙයි. සතුන් මරන්නේ නැහැ කියන ශික්ෂාපදයෙන් මම වැළකීලා ඉනවා කියන්නේ මොකටෙයි? හොරකම් කරන්නේ නැහැ කියන ශික්ෂාපදයෙන් මම වැළකීලා ඉන මොකටෙයි? කොහෙන් ආපුවාද? ආන්න එක පිළිවෙන්න හොඳට තේරුම් අරගෙන කරන්න. නැත්තම් මේ තොගේට මේ නිකන් දෙනවට සිල්පද රකින්න යන්න එපා. ධම්මවිහාරය ආමරෝ කියනවා ඉතින් දෙනවා විවිධාකාර සමිති සමාදන් වලින් මේ සි භාවනා කරන්න. ඒ කෙනෙක් ගිහිල්ලා කිව්වලු මේ මේ කඩුවෙලට ගියාම සිල් සමාදන් කරවන්නේ නැහැ කියලා. ඔය මේ උපාතක මහතුරුන්ගේ වැඩවලට ගියාම සිල් සමාදන් කරනවා. සතිපාසලේ කරන්නේ අපි. අපි කියනවා තම තමන්ගේ ආගම සිහිපත් කරගන්න අපි වැඩසටහන පටන් ගන්නවා කියලා. ඉතින් සම්මේරය ඇමරිකාවල හොඳයි මං තිල් දෙන්නම් එක්කෙනේ රුපියල් 200 ගානේ ගෙවන්න ඕනේ කියලා. සිල් ගනී දෙවනම්. නිකන් දෙනකොට නම් බැන බැන කියනවා සිල් දෙන්නයි කියලා. ඇයි යට දෙන්නේ සිල් දස සිල් දෙන්න බැරිද? 11ක් තියෙන 11 නිකන් දෙරින්දා. කිව්වොත් එහෙම සිල් දෙන්න රුපියල් 200ක් දීපන් කියලා ඒ පත්ත ප්‍රාතේ ඉන්නේ නැහැ.